ලෝකාන්තයේ මැනවින් අවබෝධ කොටගෙන නාසින්සකේ ලෝක මිමං පරච්ච මේ ලෝකේවත් පරලෝකේවත් ප්‍රාර්ථනා කරන්නේ නැත ගමනේන නපත්තබ්බෝ ලෝකසන්තෝ උදාචන ලෝකාන්තයේ පාගමනින් හෝ අවිඥා ගමනින් කිසි කාලයකට නොයයි හැකි නච අපත්වා ලෝකන්තං දුක්ඛා අත්ථි ප්‍රමෝචනං ලෝකාර්ථයට නොකමින දුකින් මිදීමක්ද නැත්තේ නොවේ. මේ තේරෙන්නේ කෙටි තේරුම. මෙතන සලාම වෙනවා ඉමස්මින් ඒවාවුසෝ කලේබරේ සසන්නින්නි සමනකේ ඉමස්මින් ඒවාවුසෝ ව්‍යාමමත්තේ කලේබරේ සසන්නින්නි සමනකේ ලෝකන්ත පඤ්ඤාපේ ලෝක සමුදයන්ත ලෝක නිරෝධන්ත ලෝක නිරෝධෝපායන්ත හැබැයි භවයක් පමණ වූ මනසක් සහිත සංඥාවක් සහිත මේ ආත්ම භාවයේ තුලම ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධ උපායක් මම පනවනවා දැන් උන්වහන්සේගේ කෙටි දේශනා ඒතකොට මෙහිදී භාගතුන් වහන්සේ ඉදිරිපත් කොට වදාළ ලෝකයේ කුමක්ද රූපෝපාදානස්කන්ධය වේදනෝපාදානස්කන්ධය සංඤ්ඤෝපාදානස්කන්ධය සංස්කාරෝපාදානස්කන්ධය සහ විඥානෝපාදානස්කන්ධය කියන පංචෝපාදානස්කන්ධය මේ පංචෝපාදානස්කන්ධ ලෝකයයි සරුවක්යන් වහන්සේ ඉදිරිපත් කොට වදාළ ලෝක ඒ ලෝක ස්වභාවයෙන් ඇති වෙන නැති වෙන බව ලෝක සමුදය නම් ඒ තලුම් කරන තෘෂ්ණාව ලෝක නිරෝධය නම් තෘෂ්ණා නිරෝධය ලෝක නිරෝධෝපාය නම් ආධ්‍යාත්මික සංධානයේ භාවනා වශයෙන් ලැබිය යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ පද හතරට මුතුන් ලෝක ධාතුන් වාසේ අකුල්ලාගත් සම්පින්දනයේ කොටගත්. මෙහිදී මේ ස්කන්ධ පංචකය, උපාදාන ස්කන්ධ පංචකය ලෝක ධාතුය ඇතේ තුන් වාසේ තෝරලා නිත්‍ය ලෝක ස්වභාව නැත්නම් ලෝක ධර්ම රාශියක් හිතකත්යෙහි දැනගත් දැක ගන්න ලැබෙනවා. පටිසම්භිදා මග්ග පාළියේ ඥාන කතා කොටාසේ ඉන්ද්‍රිය පරෝපරිය ඥාන ආශයානුසේ ඥාන විස්තරයේදී මේ ලෝකේ තාම විසිතුරුව පහදා දීලා තියෙනවා. ඒකෝ ලෝකෝ සම්මේ සත්තා ආහාරත්‍තිකා දේලෝකා නාමංච රූපංච තයෝ ලෝකා පිස්සෝ වේදනා චත්තාරෝ ලෝකා චත්තාරෝ ආහාර පංච ලෝකා පංච උපාදානස්කන්ධ ච ලෝකා ච අජ්ජත්තිකානි ආයතන සප්ත ලෝකා සප්ත විඥානං චිත්ති අට ලෝකා අට ලෝක ධම්ම නව ලෝකා නව සත්තාවාස දස ලෝකා දසායතනයි ගාදස ලෝකා ගාදස ආයතනං අට්ඨාරස ලෝකා අට්ඨාරස ධාතුය මේ උන්වහන්සේ පහදා දුන්න ලෝක තත්ත්වය මේකට කියන්නේ සංස්කාර ලෝකය ලෝකේ කොටස් නවයකට බෙදෙනවා සංස්කාර ලෝක, ශබ්ද ලෝක සහ අවකාශ ලෝක කියන්නේ. ඒ වගේම කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන තුනයි. එවාගෙම සංඥා ලෝක අසංඥා ලෝක නේම සංඥා නා සංඥා ලෝක කියලා තුනයි ඒක ඕකාර ලෝක චතුෝකාර ලෝක පංචෝකාර ලෝක කියලා තුනයි මේ විදිහට ලෝක විවිධාකාරයෙන් බෙදලා තියෙනවා නමුත් ওই පද හතරට සියල්ල එක ආසෙන්න ලෝක ස්වභාවය ලෝක සමුදය ලෝක නිරෝධය ලෝක නිරෝධෝ පාය ඉතින් මේ ගෝඨාස කියන ජී පුත්‍රයා මේ කතාව අහගෙන ඉන්නකොට ඔහු අවුරුදු 100ක් සොයා විමසා සොයා ගන්න බැරි වුණු ලෝකාන්තය දැකගත්තා. ඒ කියන්නේ මේ බබයක් පමණ වූ මනසක් සහිත සංඥාවක් සහිත ආත්මභාවය තුල ලෝකයේ කෙලවර දැකගත්තා. මේ ඇතුලේ ලෝකයේ තියෙන ලෝක සමුදයක් දැකගත්තා. ලෝක නිරෝධයක් ලෝක නිරෝධෝපායක් දැකගත්තා. ඔහු පළමුවෙනි සෝවාන් මාර්ගයෙන් ඒ ආර්ය සත්‍ය අතර අවබෝධ කරගෙන ආත්ම හතකට සංසාරයේ කැටි කරගෙන අමා මහ නිවනටපත් වෙනවා. දැන් ඊළඟට අපි සලකා බලමු මේ පාළි වාක්‍යයෙන් ප්‍රකාශ වුණු ලෝක ධර්ම මොනවද කියන්නේ. ඒකෝ ලෝකෝ සම්මේ සත්තා ආහාරතිකා. එක ලෝකයක් තියෙනවා. සියලු සත්ත්වයෝ ආහාරයෙන් ජීවත් වෙනවා. චත්තාරෝ මේ විච්චේ ආහාරා භූතානං වා සත්තානං කියා සම්භවේතේනං වා අනුග්‍රහං උපන්න සත්‍යයන්ගේ ජීවත් වීමට හා උපදීව සිටින සත්‍යයන්ට අනුග්‍රහ පිණිස ආහාර හතරක් තියෙනවා. ඒ මොනවාද? කබලේකාරෝ ආහාර පස්සෝ දුතියෝ මනෝ සංකේතනා විඥානං සත්‍යං මනෝ මනෝ සංකේතනා සත්‍ය විඥානං සත්‍යං. ඒ කියන්නේ කබලින්කාරෝ ආහාරෝ කබලින්කාර ආහාරය කියන්නේ අනුභව කරන දේ. අනුභව කරන දෙයක් අනුභව කරමින් ජීවත් වෙනවා සත්‍ය කොටස. ඒ වගේම ඒකට කියනවා රූපාහාර කියලා. පස්සෝ දුතියෝ මනෝ සංකේතනා තතිය විඥාන චතුත්ථ. දෙවෙනි ආහාරය ස්පර්ශය, තුන්වෙනි ආහාරය චේතනාව හතරවෙනි හරේ ආහාරේ විඥාන. ඒ අරූපී ආහාර එතකොට මේ මුලින් සඳහන් කළ නව මහා භවයෙහි පංචෝපාදානස්කන්ධ ලෝකයේ ඇතුළත් නව මහා භවයෙහි මේ ආහාර හතර ඒ ඒ භවයන්ට අනුරූපව තියෙනවා. ඊළඟට දේ ලෝකා නාමංච රූපයි නාමය රූපය කියන ලෝක දෙකක් තියෙනවා. තයෝ ලෝකාපිස්සෝ වේදනා. සැප වේදනා, දුක් වේදනා, උපේක්ඛා වේදනා කිය වේදනා තුන ලෝක තුන. චත්තාරෝ වේදනා, චත්තාරෝ ආහාර. ආහාර හතර නැවත ලෝක හතරක් හැටියට හඳුන්වනවා. පංච ලෝකා පංච පාදානස්කන්ධා මුලින් සඳහන් කළ පංචෝපාදානස්කන්ධය ලෝක පහ. තේ ලෝකාචේ අධ්‍යාත්මිකා න්‍යායතනානි චක්කුසෝත ධාන ජීවා කාය මන කියන ආධ්‍යාත්මිකායතන හයත් ලෝක හය. සත්ත්ව ලෝකා සත්ත්ව විඥානක්ඛිතියෝ විඥානක්ඛිති හතක් තියෙනවා ඒක ලෝක හතක් මොනවද විඥානක්ඛිති හත නානත්කාය නානත් සංඤී නානත්කාය ඒකත් සංඤී ඒකත්කාය නානත් සංඤී ඒකත්කාය ඒකත් සංඤී කියා හතරයි ආකාසානංචායතන විඥානංචායතන ආකුඤ්ඤායතන කියන තුනයි හතයි අට ලෝක අට ලෝක ධම්ම අටලෝ ධම්ම ලෝකාකක්කේ නව ලෝක නව සත්තාවාස සත්තාවාස නාමයක් තියෙනවා ඒක ලෝක නාමයක් අර විඥානත් පිටි හත තේරුවේ නැත්තේ මේ සත්තාවාස නාමයට මේක සම්බන්ධ නිසා ඒ විඥාන පිටේ හතට දෙකක් එකතු වීමෙන් සත්තාවාස නාමය දැන් අපි බලමු මොනවද මේ සත්තාවාස නාමය නාගත් කාය නාගත් සංඤේ කියන්නේ රූපකය වශයෙන් විවිධාකාරයි පටිසන්ධි විඥාන වශයෙන් විවිධාකාරයි ඒ තමයි මනුෂ්‍ය ලෝකය හා දිව්‍ය ලෝකයයි මනුෂ්‍ය ලෝකේ දිව්‍ය ලෝක හයෙන් රූපකය එක ආකාරණය විවිධ ආකාරයි. පටිසන්ධි විඥාන මෙතන තියෙනවා නවය. සුගති අහේතුක පටිසන්ධිය උපේක්ෂා සාගත සංකේන සිත වැනි පටිසන්ධි සිත. ඊළඟට ද්වේතුක පටිසන්ධි හතරයි, හේතුක ප්‍රතිසන්ධි හතරයි නවය. මේ කාම සුගති භූමියේ පටිසන්ධි සංඥා නවයක්. එනිසා රූපකාය වශයෙන් නානත්තයි පරිසන්දි විඥාන වශයෙන් නානත්ත සංඥා. නානත්තකාය ඒකත් සංඥේ කියන්නේ සතර ආපාය හා ප්‍රථම ඥාන භූමිකයි. සතර ආපායේ නරකය, තිරිසන් අපාය, പ്രേත අපාය, අසුර අපාය කියන අපාය හතරේම රූපකාය විවිධ ආකාරයි. එක්තරේ රූපකායක් කිසියෙකුට නැහැ. නමුත් ඔවුන්ගේ ප්‍රතිසන්දි විඥාන සංඥාව එක හා සමානයි. එකස එකලස් වදාරුන් අකුසල චේතනාවෙන් ප්‍රතිසන්දි දෙන සිට එක හා සමාන සිතයි. උපේක්ෂාසගත අකුසල විපාක උපේක්ෂාසගත සම්පීන සිට වැනි සිතකින් තමයි සතර අපායේ ප්‍රතිසන්දි. ඒසාවුන්ගේ ප්‍රතිසන්දි සංඥාව එකයි. ඒසා නානත් කාය ඒකත් සංඥා ඒ දෙක විඥානට්ඨිය සත්තාවාසය. ඒකත් කාය නානත් සංයේ කියන්නේ ද්විතිය ධ්‍යාන රූපිකාය. දැන් ප්‍රථම ධ්‍යාන තලයේ කිමේ බ්‍රහ්මපාරිසත්‍ය බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම තුනනේ ද්විතිය ධ්‍යාන තලයේ කියන්නේ පරිත්තාව අපමානාව ආදසර තුන. මේ බවතල තුන එක තලයක පිහිටි බැවින් ඒක ද්විතිය ධ්‍යාන තලයේ කියනවා. ඒ ද්විතිය ධානය තරයේ ප්‍රතිසන්දි විඤ්ඤාණ දෙකක් තියෙනවා. එකක් විචාර ප්‍රීති සුඛේකාග්‍රතා සහිත ද්විතිය ධාන විපාකසෙ. අනික විචාර විතාක විචාර දෙකම නැති ප්‍රීති සුඛේකාග්‍රතා සහිත ද්විතිය ධාන විපාකසෙ. විචාර ප්‍රීති සුඛේකාග්‍රතා කියන ධානාංග හතරෙන් යුක්ත විපාකයක් තියෙනවා. ප්‍රීති සුඛේ කාමීතා සහිත ධානාංග තුනකින් යුක්ත සිතක් තියෙන පරිසන්දි සිත. ඒ නිසා පරිසන්දි සිත විවිධ ආකාරයි. නම රූපකායක හා සමාන. ဒုတိ ය ධානතලයේ බ්‍රහ්මයන්ගේ රූපකායක හා සමානයි පරිසන්දි විඥානි විවිධයි. දෙආකාර. ඒ නිසා ඒකත් කාය නානත් සංයුක්ත. ඒකත් කාය ඒකත් සංයුක්ත කියන්නේ තෘතිය ධානතලය චතුර්ථ ධානතලය සුද්ධාවාස. ප්‍රත්‍යඥාන තලයේ කියන්නේ භූමි තුනක් තියෙනවා. එයි අර මුලින් සඳහන් කළ සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග දෙකකින් යුක්ත වූ ත්‍ෘත්‍ය ධානයේ විපාකේ පමණක් ඉහළට ගන්න රූපකයත් එක ආසනවා. වේයපලේ කියන චතුර්ථ ධාන භූමිය උපේක්ෂා ඒකාග්‍රතාව කියන පරිසන්දි විඥාන එකයි රූපකයත් එක ආසනවා. සුද්ධ ආවාස පහේම එහෙමයි. අසඤ්ඤතලයේ හැරේ. සත්තාව ආස්වාසයෙන් ගන්නකොට අසඤ්ඤතලයේ ගැනෙනවා විඥානක් ඉතිහාසයට අසඤ්ඤතලය ගැනෙන්නේ. විඥානයක් නැති නිසා. අනිත් පිටින් ආකාසානං ඡායතනෙ. විඥානං ඡායතනෙ ආකුඤ්ඤායතනෙ කියන තුනෙහි විඥානක් ඉතිහාසය ගැනෙනවා සත්තාව ආසත් ගැනෙනවා නමුත් භවක්‍රේණමින් හඳුන්වන නේව සංඥා නාසඤ්ඤාතනය විඥානක්ති ගණයට වැටෙන්නේ සත්තාවාස ගණයට වැටෙන්නේ දැන් මේ සත්ත්ව විඥානක් ඇති ලෝක ධාතු හත. නව සත්තාවාස ලෝක ධාතු නම. දස ලෝක දස ආයතනයි. ඒ කියන්නේ රූප ආයතන වර්ග කියනවා 10ක්. චක්කු සෝත ඝාන ජීවහා කාය. කාය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශාවිය ආයතන 10යි. මේ 10ට කියනවා ලෝක 10ක්. ද්වාදස ලෝක ද්වාදස ආයතනයි ඒ 10 තෙන් මනෝයතනේ ධම්මායතනේ එකතු වීමෙන් ලෝක ධාතු 12ක් වෙනවා. අට්ඨාරස ලෝකාට්ඨාරස ධාතු. අටලස් ධාතු ලෝක 10ක් චක්කු ධාතු, සෝත ධාතු, ධාන ධාතු, ජීවා ධාතු, කාය ධාතු කියලා පහයි. රූප ධාතු, ශබ්ද ධාතු, ගන්ධ ධාතු, රස ධාතු, පොට්ටබ ධාතු කියලා පහයි 10යි. චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු, ධාන විඥාන ධාතු, ජීවා විඥාන ධාතු කාය විඥාන ධාතු කියා පහයි 15යි. මනෝ ධාතු, මනෝ විඥාන ධාතු, ධම්ම ධාතු කියා තුනයි 18යි. ඒකට මේ කියන 18 ලෝක 18. හැබැයි මෙතන මේ වෙන් කරගන්න එකක් කියනවා. ආයතන 12 ධර්මායතනෙට නිර්වාණයක් ඇතුළත්. ඒක ලෝක ධාතුවට අයත් නැහැ. ධාතු 18ේදී ධර්ම ධාතුවට නිර්වාණයක් ඇතුළත්. නම ලෝක ධාතු සංඛ්‍යාත ගැනීම. ඒක වෙන් කරන්න මෙන්න මේ කියන සියල්ල සංස්කාර සත්ත්ව ලෝකේ නමින් හඳුන්වන්නේ අවීචේකටම් භවග්‍රේ දක්වා පවත්නා මේ කුමි 31 තලේ සහ අනන්ත පරිමාණ ලෝක ධාතුවල ඉන්න අපාදක, විපාදක, චතුස්පාදක, බහුපාදක, රූපී, අරූපී, සංඤී, අසංඤී, නේසංඤී, නාසංඤී ආදී වශයෙන් හඳුන්වන ආත්ම භාව කාර්යාපන්න සියල්ලන්ට කියනවා සත්‍යය. එය අල්ප රජස්ක, මහා රජස්ක, තික්ඛින්ද්‍රිය, විතින්ද්‍රිය, ස්වාකාර, ද්වාකාර, ස්විඤ්ඤාපේ, ද්විඤ්ඤාපේ, භාව්‍ය, අභාව්‍ය මේ ආදී නම් වලින් ලෞතර බුදුරජාණන් වහන්සේ වෙන්කොට වෙන්කොට අවබෝධ කරගෙන තියෙනවා. ඒ සත්‍ය ලෝකය. අවකාශ ලෝකේ නම් මේ සංස්කාර ලෝකයට ආ සත්‍ය ලෝකයට වාසස්ථාන සඳහා පිහිටවන ප්‍රදේශ. සතර අපාය, මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, භ්‍රම ලෝක, අරූප ලෝක. මේවා අවකාශ ලෝක හැටියට හඳුන්වනවා. ඔය වගේම කාම ලෝක කිව්වහම අවිචේ පටන් අරණ නිමිත වසවාක්‍ය දක්වා භූමිය කොලා. රූප ලෝකේ කිව්වහම රූප භවයේ කිව්වහම භ්‍රම පාක්ෂාජ්ජේ පටන් අකනිතා දක්වා භූමිය දාසයි. අරූප භූමිය කිව්වම අරූප ලෝකය කිව්වම ආකාසානංචාතනේ ප්‍රථම භවයේ දක්වා භූමියට. ඒ වගේම සංඥා ලෝක කිව්වම අසඤ්ඤතලේ හැර අසඤ්ඤතලයක් නේම සංඥා නා සංඥාතනයක් හැර ඉතිරි භූමි 29ම සංඥා ලෝක. අසඤ්ඤතලේ අසඤ්ඤා ලෝක. නේම සංඥා නා සංඥාතන භවය එම නේම සංඥා නා සංඥා ලෝක. ඔය දෙක සංඥා වශයෙන් ඊළඟට ඕකාර කියන්නේ ස්කන්ධ. එක ස්කන්ධයක් ඇති ලෝක, ස්කන්ධ හතරක් ඇති ලෝක, ස්කන්ධ පහක් ඇති ලෝක තමයි ඒක ඕකාර, චතු ඕකාර, පංච ඕකාර. ඒක ඕකාර කියන්නේ අසංයතන. චතු ඕකාර කියන්නේ අරූප භව හතර. පංච ඕකාර කියන්නේ ඒ පහ අරුණාම ඉතිරි 26ක් වූ භූමි. මෙන්න මේ සියල්ල ලෝක සංස්කාර ලෝක, සත්ත්ව ලෝක, අවකාශ ලෝක. මේවා ලෝක ස්වභාව, ලෝක සමුදය, ලෝක නිරෝධය, ලෝක නිරෝධෝපාය කියන සතර ආකාරයෙන් ඒ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ අත්වාකාරයෙන් දැක්වනවා. ඒකයි මෙතන සඳහන් වුණේ මේ දසබල ඥාන සූත්‍ර පාඨයේ අනේක ධාතු නානා ධාතු ලෝකං යථා භූතං පජානා. අනේක ධාතු ලෝකය නානා ධාතු ලෝකය අත්වාකාරයෙන් ආකෘත කරනවා. ඒක දසබල ඥානෙ ඒ අවබෝධය නිසා ඒ තථාගතයන් වහන්සේ ආසබං කාණං පටිජාන ආසබ කියන්නේ අති ශ්‍රේෂ්ඨ ස්ථානයි අති ශ්‍රේෂ්ඨ ස්ථානේ නම් සරුවක්්‍යතා ඥානේ ලෝකුරා බුදු බව උන්වහන්සේ ප්‍රකාශ කරනවා ධම්මචක්ක දේශනාවේදී තමන් වහන්සේ ලෝකුරා බුදුනා කියලා ප්‍රකාශ කරනකොට මහ පොළොව කම්පා වෙනවා ගෝතම සූත්‍රයේදී තුන් වාරයක් බුද්ධත්වයේ ප්‍රතිඥා කරනකොට පොළොව තුන් වාරයක් කම්පා වුණා. කාලකාරාම සූත්‍රයේදී පස් වාරයක් බුද්ධත්වයේ ප්‍රතිඥා කළා පස් වාරයක් මහ පොළොව කම්පා වුණා. බ්‍රහ්මජාල සූත්‍රයේදී 60 දෙවාරයක් බුද්ධත්වයේ ප්‍රතිඥා කළා 60 දෙවාරයක් මේ මහ පොළොව කම්පා මේ පොළොව කම්පා වෙන දෙයක් තමන් වහන්සේ ලෝතුරා බුදු වෙනවා බුදු වුණා කියන මේක ප්‍රකාශ කිරීම. ඒ ප්‍රකාශ කරන්න මේ දසබන ඥානය හේතුව. පරිසාසු සියනදන් නලති කියන්නේ අට පිරිසේ සිංහනාද කරනවා. මනුෂ්‍ය ලෝකයේ පිරිස් හතරක් තියෙනවා. ශාස්ත්‍රීය, බ්‍රාහ්මණ, ගෘහපති, ශ්‍රවණ. එවාගෙම තාවතිංස මාල් තාම චාතුරු මහරජික තාවතිංස මාල් බ්‍රහ්ම මේ විදිහට දිව්‍ය බ්‍රහ්ම ලෝකවල පරිතිස් හතරක් තියෙනවා. මේ අට පිටිසෙයිදී සීහනාදන් නන්දති සිංහනාද පවත්වනවා. සීහනාද කියන්නේ සිංහයා වාගේ නාද කරනවා නෙවෙයි. උන්වහන්සේ අභියතව ධර්ම දේශනා කරනවා. ඒක සිංහනාද ශ්‍රේෂ්ඨ නාමය. බ්‍රහ්ම ධාතුම් පවත්වේති කියන්නේ ලෝක ධාතුවේ ශ්‍රමණ බ්‍රාහ්මණ ජීවමාන බ්‍රහ්මාදී කිසි කෙනෙකුට පවත්වන්න බැරි හෝ ආපස්සට පෙරලන්න බැරි චක්‍රයක් තියෙනවා. ඒක තමයි ගරාදි සූවිසක් කියන ධර්ම චක්‍රය. ගරාදි සූවිසක් කියන ධර්ම චක්‍රය තමයි බ්‍රහ්ම චක්‍රය කියන්නේ. දුක්ඛ සත්‍ය සම්බන්ධ ගරාදි 12, සමුදය සත්‍ය සම්බන්ධ 3, නිරෝධ සත්‍ය 1ක්, මාර්ග සත්‍ය 8ක්. අද කාලේ බොහෝ කෙනෙක් බොහෝ දෙනෙක් ධර්ම චක්‍රයේ නිර්මාණය කරන්නේ ගරාදි 8ක. ඒ වගේ ධර්ම චක්‍රයක් නෙමෙයි ගරාදි 24ක් කියන ධර්ම චක්‍රයක් තමයි එතන බ්‍රහ්ම චක්‍රම් කියලා හඳුන්වන්නේ. පුරාණ කාලේ බුද්ධ ප්‍රතිමාගේ වන්දනාමාන සඳහා නෙලන් ඉස්සර බෞද්ධෝ භාවිතා කළ කියන ධර්ම චක්‍රයේ පූජා ලාංඡනයක් ඇති. අශෝක ස්තම්භවල තියෙන්නේ එන ධර්ම චක්‍රය. බුද්ධ ගයාවේ කැටයම් වල කියන්නේ එම ධර්ම චක්‍රය. මෙන්න මේ සූවිසි අර ඇති ගරානි සූවිසක් ඇත්තවෝ චතුරාර්ය සත්‍ය දේශනාවටයි මෙතන දේශනා ධර්ම චක්‍රය. ඒක බ්‍රහ්ම චක්‍රම් පවත්තේ ඒ පවත්තන. එතකොට ලෝකුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ අනේක ධාතු නානා ධාතු ලෝක දන්නා ඥානය උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ නවනාදී බුදු ගුණ අතර ලෝක වේදෝ ගුණය පඳුරන මේක අපේ අනේකාකාරයෙන් භාවනාවට නගන්න ඕනි ගුණ කාර්යයක් අනේකාකාරයෙන් මේක භාවනාවට හරවන්න පුළුවන් බුද්ධානුස්සතියක් වශයෙන් හරවන්න පුළුවන් ධම්මානුස්සතියක් වශයෙන් හරවන්න පුළුවන් සංඝානුස්සතියක් වශයෙන් හරවන්න පුළුවන් එවැගේම උපසමානුස්සතිය වශයෙන් හරවන්න පුළුවන් එවැගේම චතුරාර්ය සත්‍ය විදර්ශනා වශයෙන් පටිච්චසමුප්පාද විදර්ශනා වශයෙන් අරවන්න පුළුවන් නානා ආකාරයෙන් මේ ලෝක විදු ගුණය භාවනාට හරවන්න පුළුවන් අපි සල්කා බලමු දැන් මේ ගාම්භීර වචන වලින් ප්‍රකාශ වුණා වූ ලෝකධාතු අපේ මේ බඹයක් පමණ වූ මනසක් සහිත වූ සංඥාවක් සහිත වූ ස්කන්ධ පංචකයේ ඇතුළත කොහොමද දැන් කරලා ගන්නේ එතන ලෝක කියන වචනේ කියනවා වචනාර්ථයක්. ලුච්ඡේදේ කියලා ධාතුවක් තියෙනවා. පාලි භාෂාවේ ලුච්ඡේදේ. මේ ලුච්ඡේදේ කියන ධාතුවෙන් පරව උන්නු කියන ප්‍රත්‍ය වෙති ඒත අක ආදේශ වී සංදි විදියෙන් සංදි වුණාම ලෝක කියලා පදයක් ඇදෙනවා. ඒ ලු කියන ධාතුවේ උයන්නට වෘද්ධි වෙනවා හොයන්න. නිසා ලෝක කියලා පදයක් හැදෙනවා. ඒකේ නිර්වචන වශයෙන් හඳුන්වන්නේ පච්චයේහි සංකල්යති නුජ්ජති පනුජ්ජති ලෝකෝ හේතු ප්‍රඥාවේ සකස් වෙන කැඩෙනවා බෙදෙනවා නිසා ලෝක නම් මෙන්න මේකේ නිර්වචනය හේවත් වටනාර්ථය හේතු ප්‍රඥාවේ සකස් වෙනවා නැවත කැඩෙනවා විනාශ වෙනවා ඒකයි ලෝක ලෝචේතේන චේතනාර්ථේන ලෝධාතු එනිපන් ලෝක සම්දේ තේරුම කරනවා පිළිදෙන. යමක් කරනවා පිළිදෙනවා නම් ඒ සියල්ල ලෝක. කොටින් මෙතකොට අනිත්‍ය ලක්ෂණයනේ. මේ ලෝක ධාතුවේ සියල්ල කරනවා පිළිදෙන. මොනවාද කරන්නේ පිළිදෙන්නේ? උත්පාදක්ෂණයේ පටන් පිටි භංග කියන අවස්ථාවන්ගෙන් කරනවා පිළිදෙන. මේ දිසලාම නම් සීලුම සත්‍ය ආහාරයෙන් ජීවත් වෙනවා කියන එක ලෝකයක්. එමනම් ඒ ලෝක ධාතුව ශනයක් ශනයක් පාසා කරනවා කියන්නේ. දේ ලෝකා නාමංච රූපං කියාවදා ලෝක දෙක අර වගේ කරනවා කියන්නේ ශනයක් පාසා. නාමය රූපේට වඩා 1000 ගුණයකින් කරනවා කියන්නේ. රූපය ඒ අනුව නාම වගේ ශන වශයෙන් 1000 කෙන් 1000 කරනවා කියන්නේ. මේ වගේම වේදනා තුන ස්කන්ධ පහ ආයතන 6 ආහාර 4 එවාගෙම විඥානක් කියහත අටලෝ දහම සත්තාවාසනාමේ රූප ආයතන 10 දලස් ආයතන අටලොස් ධාතු මේ ඕම යෙන්ෙන් වශයෙන් ගැන බලනකොට ලෝකයටයි තේ සිත් 89 කෝ කෑසිත 50 කෝ උපාට 20 කෝ මේවා තමයි ලෝකය. දැන් අපේ මේ ස්කන්ධ කූඩුවේ ඇතුළත මේ සියල්ල එක්කාසු වෙනවා. ස්කන්ධ කූඩුවේ ඇතුළත රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ වෙනින් වශයෙන් ගත යුතු වෙනවා. වෙනින් වශයෙන් ගන්නකොට රූපය පටිසන්ධි චිත්තක්ෂණයේ පටන් කුඩා චිත්තක්ෂණ වාරයක් ගානේ ඉපදෙනවා, බිදෙනවා, ඉපදෙනවා, බිදෙනවා මරණාන්තය දක්වා මේක සිද්ධ වෙනවා. කර්මජ රූපයන්ගේ ඉදීම බිදීම අන්තිම පිටිච්ඡේ දක්වා සිද්ධ වෙනවා විඤ්ඤාණය. නමුත් ඍතු සමුත්තා රූපයන්ගේ ඇතිවීම නැතිවීමකින් මුර්ථ ඵලයේ වරේකේ තාක් සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ රූප සම්පත් මේ රූප ස්කන්ධයගේ රූප නැමැති රූප උපාදාන ස්කන්ධය නැමැති ලෝකයේ වෙනස් වීම දැක ගන්නට අපට මහා සතිපට්ඨාන සූත්‍රයේ කර්මස්ථාන 14ක් උගන්වලා තියෙනවා. ඒක තමයි කායානුපස්සනා කියන්නේ. ඒ වගේම පටිසම්භි චිත්තක්ෂණයේ පටන් සෑම චිත්තක්ෂණයක් ගානේ වේදනා උපාදාන ස්කන්ධය ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා. මරණාන්තයේ දක්වා අන්තිම චිත්තයේ දක්වා වේදනාව චිත්තක්ෂණයක් පාසා හට ගන්නවා. ඒක විපස්සනා කිරීමට තමයි නව ආකාරයකින් වේදනානුපස්සනා සතිපට්ඨානයේ දේශනා කළේ. එවැගේම පටිසන්ධි චිත්තක්ෂණයේ පටන් මරණාත්තේ දක්වාම සෑම සිතක් ගානේ සංඥා චෛසිකය ඒනවා මේක සංඥා ලෝකය සංයුපාදානස්කන්ධ ලෝකය එය භාවනාවට ගැනීම සඳහා ධම්මානුපස්සනා සතිපට්ඨාන භාවනා කර්මස්ථාන පහක් දේශනා කළා එවාගෙම සංස්කාරෝපාදානස්කන්ධය කියන තැන ප්‍රධාන වශයෙන් චේතනා. දුකටච්ඡාතික පනාව සංස්කාරෝපාදානස්කන්ධයයි. ඒ කියන සංඥාස්කන්ධය සංස්කාරෝපාදානස්කන්ධයක් දෙකම විදර්ශනාවට ගැනීම සඳහා තමයි නීවරණ විදර්ශනාව, ස්කන්ධ විදර්ශනාව, ආර්ථ විදර්ශනාව, බුද්ධාංග විදර්ශනාව සහ ආර්ය සත්‍ය නිදර්ශන නමින් ධම්මානුපස්සනා කර්මස්ථාන පහක් දේශනා කරන්නේ. ඊළඟට විඥානෝපාදාන සංගය තමයි ලෞකික වශයෙන් ලැබෙන සිත් 81. මේ සිත් 81 විඥානෝපාදාන ස්කන්ධය. එය විපස්සනාට ගැනීම සඳහා දාපේ ආකාරයෙන් චිත්තානුපස්සනා සතිපට්ඨාන කර්මස්ථානයේ දේශනා කරනවා. මෙන්න ලෝක ධාතු අධ්‍යයනය කිරීමේ උසාය භාවය. එතකොට අපි යම් කිසි එක කර්මස්ථානයක් ගන්නවා නම් ඒ කර්මස්ථානය තුලින් පිසගත්තාම ඉතිරි ස්කන්ධ පහම මනමින් ආબોධ කර ගැනීමේ භාවනා වීර්ය අපට ආරෝපණය. මෙන්න මේකයි අපි දැන් හදාරන්නට තියෙන්නේ. අපි දැන් සලකා බලමු අපි නිතරම පරිභෝග කරන මේ ඇස නිතරම අපේ ප්‍රයෝජන ගන්නවා ඒක ලෝකයක්. හැබැයි මේ සංස්කාර ලෝකයට ගන්නකොට මේ බෙදුම් රාශියකට සම්බන්ධයි. ඒකෝ ලෝකෝ සබ්බේ සත්තා ආහාර පිටිකා කියන තන මේ ඇස තුල ආහාර පිටික ලෝකෙ තියෙනවා. නාමන්ත රූපන්තික ලෝකයේ තුලේ රූප ලෝකයේ තියෙනවා. ඒ වගේම ඇස තුල වේදනා තුනේ උපේක්ඛා වේදනාවක් ගන්න කියනවා. එවාගෙම තත්තාරෝ ආහාරා කියන තැන කබලේකාර ආහාරය නිසා ඇසතුලේ ඇස් ගෝලයේ තුන රූප කලාව එවාගෙම පස්සාහාර, මනෝ සංකේතන ආහාර, විඥාන ආහාර කියන තුනල මේ අතර සම්බන්ධව ගන්න කියනවා. ඇතෙන් ලැබෙනවා චක්කු සංපස්සේ. ඒක ආහාරය. ඒ ලැබෙන චක්කු සංපස්සජා සංපස්සජාව නිසා රූප සංකේතනාව ඒකත් ලෝකය ඒක මනෝ සංකේතනාවක් නෑ එතන නිසා චක්කු ඥානයට ගන්න ඒකත් ලෝකය ඒ වගේම පංච උපාදානස්කන්ධා කියන තැන ඇස කැලින්ම රූප උපාදානස්කන්ධ ඒ වගේම තේ අධ්‍යාත්මික ආයතනය කියන ලෝක හයේ සක්කායතන ලෝකය සත්ත්ව විඥානක්තිය කියන තැන විඥානක්තිය සතෙන් මෙතන පටිසන්ධි විඥානයක් හට සම්බන්ධ නුන චක්කු විඥාන වශයෙන් විඥානක් කියතියක් තියෙනවා දැන් පටිසන්ධි විඥාන වශයෙන් මෙතන විඥානක් කියති මුලින් හඳුන්වාට සිත් 81ම විඥානක් කියති සංඛ්‍යාවට ගැලපෙන ඊළඟට අත්ලෝක ධර්මා කියන තැන ඒ අටම ඇස නිසා සිද්ධ වෙනවා. ඇස නිසා ලාභක් සිද්ධ වෙනවා ලාභක්. ඇස නිසා යසසක් අයසක් දෙක. නින්දාවක් ප්‍රශංසාවක් දෙක. සැපක් දුකක් දෙකම සිද්ධ වෙනවා. අටලෝධාවම ඇසේ තියෙනවා. නව සත්තාවාස වශයෙන් අර විඥානක්කේ දික්කම වාගේ චිත්ත සංකාමයේ චක්කු විඥානය ඇසතුළු වාසය කරනවා. නැත්තම් ඇස වාසස්ථානක් වෙනවා. නිසා සත්තාවාස ගණයට ගන්න ලෝකයක්. දසායතන වල කියන තැන චක්කායතන ලෝකය. ද්වාදසායතන කියන තැනත් එහෙමයි. අට්ඨාරස ධාතුව කියන තැන චක්කු ධාතුව. ඒක මෙහෙම සලක බැලීමේදී ඇහැ කොච්චර කර්ම වලින් අපිට ලෝක ධර්මයක් බව තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ විවිධාකාරයෙන් ලෝක ස්වභාවයක අපි නංගනවා බලනකොට ඒක වැටෙන්නේ විදර්ශනා භාවනාවේ පළවෙනි පියවරටයි. නාම රූපයි ඊළඟට ඒ ඇස නිසා ක්ෂණයක් ක්ෂණයක් පාසා ඒ මෙනෙහි කරන ප්‍රඥාවක් බිඳි බිඳ යන ඇති දකිනේ බංගානුපස්සනා ඥානයක් අල්ලා ගන්න පුළුවන්. ඉන්දියාවේ තියෙන බාහුසත්තාන ඥාන ආදීන නිබ්බිද මුංචිතු කම්මික පරිසංකානුපස්සනා සංකාරුපේක්ඛා කියන ඥාන පරම්පරාවම ඇස නිමිති කරගෙන අපට වඩන්න පුළුවන්. මෙන්න මේක නිසා මේ ලෝක ධාතු සියල්ලම අපට ලෞතර බුදුරජාණන් වහන්සේ තෝරලා දීලා තියෙන්නේ විපස්සනා ඥාන උපදවා ගැනීම මාතුකාවසි. මේවා අපි විපස්සනා ඥාන වශයෙන් වඩන්නේ ඉස්සර ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ගුණයක් වශයෙන් අපි ආවර්ජනය කරනවා. ඒ වරමුණු කරගෙන බුද්ධ ගුණ ආවර්ජනය කළා එයින් අපේ සිතේ ශ්‍රද්ධා ඉන්ද්‍රියක් ප්‍රඥා ඉන්ද්‍රියක් වර්ධනය කරගෙන ඉන්වන් තුන් විපස්සනාවට හැරෙනවා. අර මුලින් සඳහන් කළ ප්‍රෝණතසදී පුත්‍රයා අවුරුදු 100ක්ම ලෝක ධාතු ගණන් කරගෙන ගියා. සැබවින්ම කුමාරට අවුරුදු 100කින් බැගුණ ලෝක ධාතු කෙලවර හොයා. නමුත් අපේ ලෝකුරා බුදුරජාණන් වහන්සේ වදාළා. පාගමනින් ගිහින්වත්, කීර්ති ගමනින් ගිහින්වත් ලෝකයේ කෙලවර දකින්න හැදී. ලෝකේ නොදැක කෙලවර නොදැක දුක් කෙලවර කීමක් වන්නේ නැහැ. නමුත් මා පණවනවා මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුල මේ සියල්ල දැක ගන්න පුළුවන්. ඒක පංචෝපාදානස්කන්ධ ලෝකේ හරියට ලෝක වාසයෙන් ලෝක සමුදය වශයෙන් ලෝක නිරෝධ වශයෙන් ලෝක නිරෝධෝපාය වශයෙන් දැකගත්තා නම් මේ අනන්ත අපරිමාණ ලෝක ධාතු සියල්ලම දැකගත්තා වෙනවා කෙනෙකුන් හසේ පහදා දුන්නා. එතකොට මේ මේ අවකාශ ලෝක ගැන කියනකොට කරුණ රාශියක් කියන්න වෙනවා ඒ සඳහා අපි කාලය ගන්නෙ නෑ නමුත් ලෝක ධාතු කියන තැන එක් සම්පලකට භූමි 31ක් සම්බන්ධව තියෙනවා ඒ වගේ සම්පලවල කෝටි ලක්ෂයක් එක මණ්ඩලයක් තියෙනවා කෝටි ලක්ෂයක් එක මණ්ඩලයක තියෙනවා ආඥා ක්ෂේත්‍රය කියලා බුදු කෙනෙකුන් වහන්සේගේ රතන සූත්‍රාන්ත දේශනාව වැනි බුද්ධාඥාවන් පරක්නේ මේ කෝටි ලක්ෂයක් සත්වන මා. ඉන්යාතේ සත්‍යයේ පැතිරෙන්නේ නැතුව කියන එක නෙමෙයි. ඉන්යාත තියෙන මේ කෝටි ලක්ෂය කෝටි ලක්ෂය බැගින් තියෙන ලෝක ධාතු එක විදිහකින් නැහැ. සමහර ලෝක ධාතු විනාශ වෙමිය කියනවා. සමහර ලෝක ධාතු විනාශ වී කියනවා. සමහර ලෝක ධාතු හැදෙමින් පවතී. මේ නිසා එක මණ්ඩලයක් එකවරකට සකස් වෙන්නේ කෝටි ලක්ෂයක් සක්වල එක පිට තියෙනවා. මේ සක්වල කියන එක කෙනෙකුගේ නිර්මාණයක් නෙමෙයි. නම ප්‍රත්‍යයෙන් හටගත් දෙයක්. ප්‍රත්‍යයෙන් හටගත් දෙයක් මේ භූමි පර්වත ආදී සීලම ලෝක ධා. ඒකනේ කෙටි හුඳින් නියමක් කළ යුතු වෙනවා. ඒක අභිධර්ම පිටකයේ දක්වන වස්නා නිගමනයක්. බොහෝ සේ සාරුවක් වෙනවන අසාරුවක් සාස්ත්‍රවරු ලෝකයේ සර්ව බලධාරී දෙවියන්ගේ නිර්මාණයක් කියන්නේ මෙන්න මේ සත්‍ය නොදන්න නිසා. ලෝක ධාතුවේ කියනවා කාල පරිච්ඡේදය. ආයුෂ් කල්පය, අන්තක් කල්පය, අසංක කල්පය සහ මහා කල්පය කියනවා. ආයුෂ් කල්පය කියන්නේ එක එක කාලයකදී මනුෂ්‍යයන්ගේ පරමාංශය. කාලයකට අවුරුදු අසංඛ්‍යයකට අවශ්‍ය තියෙනවා. තව කාලයකට ගහලා දසවර්ෂයකට යනවා. ඒ විදිහේ පවත්න ආයුෂ් ප්‍රමාණය ආයුෂ් කාලය. බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමාස අවුරුදු 100යි. දැන් කාලේ පරමාස අවුරුදු 74යි. මේක ආයුෂ් කාලය. අනුකම්පා කාලය කියන්නේ අසංඛ්‍යය අවශ්‍ය සිට දසවර්ෂයකට ගහලා සත්ව විනාශයක් වෙනවා. මේක අන්තක්කල්පය. අයමත් අසංකේය දක්වා අවශ්‍ය වැඩිලා දසවාසයට බැලසක් වෙනසක් වෙනවා. මේක අන්තක්කල්පය. අන්තරකාල්පේ අන්තක්කල්ප කියන්නේ කිව්වා. මේ වාගේ අන්තකල්ප 20ක් ඥාන තමයි එක අසංකේය කල්පයක් පිළිගන්නේ. මේ අසංකේය කල්පය වාස්තු වශයෙන් සංඛ්‍යා කරන්න බැරි නිසායි ඒකට අසංඛ්‍ය කල්පය කියන්නේ. අන්තකල්ප 20ක් වෙනවා කාසංකල්පය. දැන් අපි මේ ජීවත් වෙන්නේ හතරවෙනි සංසප්පය. මේ මහා බාදර කල්පයේ තව ඉදිරි සංසප්ප 16ක් පහළ වෙන්න තියෙනවා. එතකොට කල්ප විනාශය ආරම්භ වෙනවා. ඒ අන්තර්කල්ප 20ක ප්‍රමාණ හතරක් වෙනවා මහා කල්පයේ. එනම් අන්තර්කල්ප 80ක්. ලෝකේ සත්‍ය වාසය කරන අන්තර්කල්ප 20 හඳුන්වන්නේ විවත්තර්ථානි අසංකල්පය. ඊළඟට ලෝක විනාශයක් ආරම්භ වෙනවා. ගින්නෙන් හෝ ජලයෙන් හෝ සුළඟින්. ගින්නෙන් විනාශ වෙනකොට ප්‍රථම ඥාන තලයේ කියන භ්‍රම ලෝක තුනක් එක්ක මේ සතර අපාය, මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක තුන විනාශ වෙනවා. ඒක කල්පවාර හතක් විනාශ වෙනවා ගින්නේ අටවෙනි එක වගේ. වතුරෙන් විනාශ වෙනකොට බ්‍රහ්ම ලෝක හයක්ද විනාශ වෙනවා. හයමක් හතක් ගින්නෙන් අත වතුරින් මෙම වාර අටක් ගියාම 64 වෙනි වාරය විනාශ වන්නේ සුලකි. එතකොට මේවා කෙනෙක් නියම කරනවා ලෝක සත්‍යයේ සංකාරවල ව්‍යාපාදයේ මුල් කොට ඇති අකුසල නුස්සන්න වීමෙන් ලෝක ධාතෝ ගින්නේ විනාශ වෙනවා. ලෝක සත්‍යයේ සංකාරවල ලෝභයේ මුල් කොට ඇති අකුසල නුස්සන්න වීමෙන් ලෝකේ ජය විනාශ වෙනවා. ලෝක සත්‍යාවේ సంతානවල මෝහය උත්සන්න අකුසල උත්සන්න වීමෙන් සුලභයෙන් ලෝක විනාශය. මේ ලෝක විනාශ වෙන්නේ යනවා අන්තර්කල්ප විශ්වාසතර දිගු කලක්. විනාශ දෙවිය පාපකල. ඒක හඳුන්වන්නේ සංවට්ඨ අසංකල්පය. දර කෝටි ලක්ෂයක් සත්වල මහා සමාන විනාශය. ඊළඟට විනාශ වී අජතාපාතබාත ප්‍රත්‍යේ පවතිනවා අන්තක්ඛාත විචක්කර දිගු කළා. ඒක හඳුන්වන්නේ සංවත්තඨායේ අසංකතයි. ඊළඟට මේ ලෝකෙ හැදෙන්න පටන් ගන්නවා අන්නේ කය අපේ මාතෘකාව. ලෝකේ හැදෙමින් පවත්නා කාලය හඳුන්වන්නේ දිවත් අසංකල්පය හැදී පවත්නා කාලය දිවත් සතර අපාගත සත්‍යෙත් ඔක්කොම කුසල් කරලා ධ්‍යානාගා බබලෝ යන. සතර අපාගත සත්‍යයන් ලක් අපරාපරිණේදීනිය කුසල කර්මයන් ඉදිරිපත් වීමෙන් සුගතේ දැරී ධ්‍යාන වඩා බබලෝ යන. මනුෂ්‍ය ලෝකයක් දිව ලෝකයක් ඒකාර භාවනා මධ්‍යස්ථාන වාග්. ඉතින් සියලුම සත්‍යෝ බබලෝ යන. නියත නිසිතු ගාත්‍ය ආපායක සත්‍යම් පමණ කෝටි ලක්ෂයක් සත්වලින් එහා ප්‍රතිසක් වන වර්ගයේ අපානාලවල සම්ප්‍රේමිත වෙනවා. එවැගේම කලින් බමන උපන්නා වූ ආශ ගෙවුනා බ්‍රහ්මයෝද බමනුයි. ඒ බ්‍රහ්මයාට හිත පහළ වෙනවා නැවතත් දිව්‍ය ලෝක, යසුණු බ්‍රහ්ම ලෝක, මනුෂ්‍ය ලෝක මේවා පහළ වුණොත් හොඳයි. ඒ මක්නිසාද ඒ බමන උපන්නත් ඒ බ්‍රහ්මයෝ දස සංයෝජන ප්‍රහාණය කළ නැහැ. ඕරම් භාගයේ සංයෝජනයන් ඔවුන්ගේ సంతාන වල තියෙන බැවින් පහකට අදින. බ්‍රහ්ම ලෝකවල කල්ප ගණන් සම්පත් තිබුණත් මේ ඉපදී සිටි මැරි මැරි විඳින තියෙන දුක් රාශිය සපක් වශයෙන් ගන්න අර කාම රාග සංයෝජනය, අටික සංයෝජනය, මානස අටික සංයෝජනය, එවාගෙම සබ්බා දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සංයෝජන පහ උත්සන්නව තියෙන බැවින් මේ දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝක යන ප්‍රාර්ථනා කරනවා එක්කෙනෙක් නෙමෙයි සංකේය අප්‍රමේය සංඛ්‍යාවක් අනික නීවරණයන්ගෙන් තොර ධ්‍යානලාභී බ්‍රහ්මරාජයන් තේසක් මේ පිළිතනවා ඔවුන් මෙසේ අනන්ත වාර සිටීම නිසා චිත්තේ ප්‍රතිපොටගෙන ඊර්ප සමුත්තාන පඨවි ආපෝ තේජෝ වායෝ හට ගන්න. ඒක තමයි සම්පත්‍ති කර වර්ෂාව කියලා හඳුන්වන්නේ. නිදුමානයක් වාගේ, නිබෑමක් වාගේ ඇති වෙනා ටිකෙන් ටික ටිකෙන් ටික වැඩි පොද වැඩි ධාර නැහැර නැහැරලා ඕටි ලක්ෂයක් සම්පන්න තිබුණු ප්‍රදේශකම ජලාශයක්. එතෙන්දී ඒ සිත ප්‍රතිකෘත ගාත්‍ය ඉරිපු සමස්තාන සතර ධාතුන්ගේ සම්පින්දනය වීමෙන් අර කාලාශ්‍රයක් යාමෙන් නැසුනා වූ බ්‍රහ්ම ලෝක තුන අනුපිළිවෙලින් පිහිටනවා. නැසුනා වූ දිව්‍ය ලෝක හය අනුපිළිවෙලින් පිහිටනවා. එවාගේම මේ මනුෂ්‍ය ලෝකයේ භූමි පර්වත සාගර විත් පොකුණු ගංගා මේවා ඒ පෙර තිබුණු ආකාරයට අනුරූපව සිද්ධ වෙනවා. එක හා සමාන නුන ඒ අනුව සිද්ධ වෙනවා. ඒතකොට මේක හැදිලා අවසන් වෙන්නේ අන්තර කල්ප 20ක් තරම් කලක්. ඒක මෙන්න මේ නිසා මේ මහා පෘථිවිය, මහා මේරු පර්වත, මහා සාගර, චන්ද්‍ර සූර්ය මණ්ඩල, දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝක මේවත් හේතු ප්‍රත්‍යයෙන් හටගත් සංස්කාර ධර්ම. අවකාශ ලෝකයේ ඇතුළතක් තියෙන සංස්කාර ධර්ම. මේවත් අර ශරණයක් ශරණයක් පාසා ඇතිව නැතුව යන දැයින් අනිත්‍යයි. ඇතිවෙන්නේ නැතිවෙන්නේ දෙකෙන් පෙළෙන දැයින් දුකයි. කැමතිසේ ලෝකවත් නාමකින් කරනවා. මෙන්න මේ විදිහට තමන්ගේ ඇස මාතෘකා කරගෙන ලෝක ධර්මයන් සම්මාසනය කරන්න ගියොත් එකාකකින් බුදු ගුණ භාවනාව එකාකකින් ධර්ම ගුණ භාවනාව තවත් අතකින් සංඝ ගුණ භාවනාවක් තවත් අතකින් උපසමානුස්සති භාවනාව ඒකම මේ සතිපට්ඨාන විපස්සනා භාවනා 21ම මේ අස මාතෘකා කරගෙන වඩන්නේ මේකයි ලෝකුරා බුදුරජාණන් වහන්සේ වදාළ භවයක් පමණ වූ ආධ්‍යාත්මික සංකාණයේ තුල මේ ලෝකයක් සමුදයක් නිරෝධයක් මාර්ගයක් දැක ගන්න පුළුවන් කියලා දේශනා එතකොට දෙපතුලේ පටන් ඉෂ දක්වා භවයක් පමණ වූ මේ ශරීර කූඩුව තුල රූපස්කන්ධය කියන ලෝකේ වේදනාස්කන්ධ ලෝකේ සංඥාස්කන්ධ ලෝකේ සංස්කාරස්කන්ධ ලෝකේ විඥානස්කන්ධ ලෝකේ මේක නාම රූප පරිච්ඡේදයේ පටන් සංඛාරකේක ඥානයේ දක්වා අනුස්මරණේ කටයුතු විපස්සනා කටයුතු කරනවා. මේවා මෙහි කිරීමෙන් තමන් අර සීලේ ප්‍රතිකාය දරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤං භාවයන් යන ආදී බුද්ධ වචනේ සඳහන් වන පරිද්දෙන් සීලේක පිළිකාසිත වීරියක් සිහිනුවක් හේතු කොටගෙන සමථ විපස්සනා භාවනාව වශයෙන් වඩනවා නම් මේ පංචෝපාදානස්කන්ධ ලෝකය ප්‍රධාන කොට ඇති සියලුම ලෝක තත්ත්වයන් ඉක්මවා ලෝකර බුදුපසේ බුදුමහරහතන් වහන්සේ දැකගත් ලෝකෝත්තර අමාමහ නිවන සාදා ගන්න පුළුවන්. එනිසා මේවා නැවත නැවත ආවර්ජනා කරන්නේ. නැවත නැවත දහම් පොත්පත් වලින් මතු කරගන්නේ. සාකච්ඡා කරමින් විසඳා ගන්න ඕනේ. භාවනා වශයෙන් වඩන්න ඕනේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ලෝක විවරණය අර අනේක ධාතු නානා ධාතු ලෝක ඥානය අනුස්මරණය කරමින් ඒ දසබල ධාරීන් වහන්සේගේ දසබල ඥානානුභව බලයෙන් මට මේ ලෝක විදූ තත්ත්වයක් ලෝක ස්වභාවයක් සත්වාකාරයෙන් දැක ගන්න ලැබේවා කියලා අපි මේක භාවනා කරනවා සැබවින්ම එකක් පාසා භාවනා කිරීමේදී අපට මුළු ලෝක ධාතුම එපායි. මක්නිසාද? අර අනිත්‍ය ලක්ෂණයෙන්, දුක්ඛ ලක්ෂණයෙන්, අනාත්ම ලක්ෂණයෙන් ලෝක ස්වභාවය අවබෝධ වෙනවා. ඊළඟට ලෝක සමුදය නමින් ෘෂ්ණාව ඇතුළු සියලුම හේතු ධර්මයන් අවබෝධ වෙන්න පටන් ගන්නවා. මේක තමයි ලෝකේ දුක්ඛය සමුදයයි. ලෝක ස්වභාවය ලෝක සමුදයකට තමයි ලෝක. ලෝක නිරෝධයයි ලෝක නිරෝධෝපායයි කියන එක ලෝකෙන් එතර තියෙන ධර්ම ටික. මේ පංචෝපාදානස්කන්ධයේ ඇතුලේ මේක දැක්ගත්තා පංචෝපාදානස්කන්ධයට සම්බන්ධ නැහැ. මේ ලෝක නිරෝධයේ ලෝක නිරෝධෝපාය. එනම් ලෝක අසංකත ධාතු නිර්වාණය. දැන් අපි ලෝකය නම් වූ පංචෝපාදානස්කන්ධයේ විදර්ශනා කර ගැනීමෙන් ඒ සම්බන්ධව අපේ තියෙන සමුදේ සත්‍ය ප්‍රහාණය වෙන්නේ. සමුදේ සත්‍ය ප්‍රහාණය වෙන්න වෙන්න ලෝක නිරෝධය අපි මේ තුලින් දැක ගන්නවා. ලෝක නිරෝධය දැක ගැනීමට අපේ සිතේ වැඩෙන ධර්ම සත්‍යය තමයි සම්මාදිට්ඨියාදී මාර්ගාංගය. මෙන්න මේ පිට අපි අනුගමනය කළොත් මේ ලෝක ධාතුවේහි නානා දතු දිසාවන්ගේ ඇවිද සොයා බලන්නට බැරි ලෝකාන්තය මෙතනින් දැක ගන්නවා. මේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සාරව සංකේය කල්පලක්ෂයක් වූ පාරමී දෙලෙන් බෝධි මූලයේදී සීලේ නැමැති පොළොවක පිහිටා සිටගෙන වීර නැමැති පාදයේ සිටගෙන සද්ධා නැමැති අතින් කර්මක්ෂේ කරා ඥානයේ කියන මාර්ගඥානයේ අතින් ගෙන මේ සියලු ලෝක ධාතුන් සම්බන්ධව දතේතු සියල්ල ආબોධ කරගන්න. ආબોධ කර ගැනීම උන්වහන්සේ වාසනා සහිතවම සකල ක්ලේශයන්ගෙන් අත්මිදී දසබල ඥාන චතුරු වයසාරද්‍යයක් ඥාන ආදී ඥාන ධාතු පරිවාර කොට ඇති සරුවක්ඛිතා ඥානයේ තුන් ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයට පත් වුණා. අවුරුදු 45ක් වුණ වහන්සේ ධම්මචක්ක දේශනාවේ පටන් පරිනිර්වාණ මාර්ගයේ දක්වා දෙසුවේ මෙන්න මේ ලෝක ස්වභාවයත් ලෝක සමුදයත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධෝපායත් ආબોධ කර ගැනීම අනුශාසනා පන්තිය. විනය පිටකේ සූත්‍රාර්ථ පිටකේ අභිධර්ම පිටකේ පිටින්ම තියෙන්නේ මේ හතර ආબોධ කර ගැනීම අනුශාසනාව. එතකොට මේ අනුශාසනා මැනවින් තේරුම් ගත්තේ සූවිසි අසම්පේයයක් ජනතාව මේ ලෝක tattve ඉක්මවා ලෝකෝත්තර අමා මහ නිවන සාක්ෂාත් කරගන්න. අපි තුන්වහන්සේගේ ශ්‍රාවකයෝ, අපි තුන්වහන්සේගේ ශිෂ්‍යයෝ, අපි තුන්වහන්සේගේ සාධකයෝ නිසා අපි උනන්දු වන්නට ඕනේ මතුලත්තේ ජීව ලෝක බ්‍රහ්ම ලෝක යන්න නෙමෙයි. මේ බම්බයක් පමණෝ ශරීර කූඩුව ඇතුළත ලෝක tattve සියල්ල ආબોධ කරගෙන ලෝකාර්ථය වූ අමා මහ නිවන සාක්ෂාත් කරගන්නවා. ඒ සඳහා අපි දරුවන් සරණ යනවා. ඒ සඳහා අපි නිති නිති සීල සමාදන් වෙනවා. ඒ සඳහා උපෝසත සීල සමාදන් ඒ සඳහා අපි භාවනා ඒ සඳහා දාන ආදී කුසල් පාරමී කරනවා. ඒතකොට ඒ සඳහා කරන මේ පාරමී කුසල් උත්සන්න වීමෙන් අපේ సంతානවල අර සතර සතිපට්ඨානාදී බෝධිපාක්ෂික ධර්ම පරිපූර්ණ බාටපත් වුණොත් අනාගත භවයකට නෙමෙයි අනාගත ලෝක ධාතුවකට නෙමෙයි මේ ලෝක ධාතුවල ත්‍රිවිධීම ආර්ය සත්‍ය අවබෝධයෙන් අසංකත ධාතු සංඛ්‍යාත ලෝකෝත්තර නිවන දැක ගන්න යම් මේකින් මේ ජීවිතය ගන්න උත්සාහය සාර්ථක නුනත් ඒක මත්තට උපනිශ්‍රේ වෙනවා එනිසා මත් මත්තේ ඒ පාරමී උපනිශ්‍රේ නිසා යම් දාසකර නෙළුම් මානෙ විලක නෙළුම් මානෙ කැකුළු දේයට හැදී දේයට වැඩි දියෙන් උඩට මතුවි සූර්ය රශ්මියේ වැටීමෙන් ප්‍රබුද්ධ වන්නා වෙයි ලෝකයේ තුලම ඉපදීපදී ලෝකයේ තුලම මේ ධර්ම ශාක්‍රිය වර්ධනය කොටගෙන යම් දාසක අපේ නුවණ මුකුරවා ඥානම් එදාට බලාපොරොත්තු වෙන ඒ ප්‍රබෝධයේ වත් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලැබෙන ඒ අසංකත ධාතු සංඛ්‍යාත නිර්වාණ අවබෝධයෙන් මේ ලෝකයෙන් ඈතර වී නිවන සැලසීමට ලැබේ. මෙන්න මේක නිසා එදා ලෝතුරා බුදුරජාණන් වහන්සේ එම රෝහිතාසදී පුත්‍රයාට අනුශාසනා කළා මින් ඉදිරියට ඊර්ති ගමනින්වත් ඊවරි ගමනින්වත් ලෝක ගණන් කරන්න යන්න එපා. ඥාන ගමනින් ප්‍රඥා ගමනින් දෙපතුලේ පටන් ඉෂ දක්වා කියන මේ බම්බයක් පමණ වූ ලෝක ධාතුව තුළ හැසිරෙන්නේ මේ ලෝක ධාතුව තුළ විපස්සනා ඥානයෙන් ඇවිද බලන්න. දෙක තුනේ පටන් ඉස දක්වාම මේ විපස්සනා ඥානයෙන් කොටස් කොටස් වෙන් කරලා වෙන් කරලා බලන්න. බාහමත මේක ඇතුළේම ලෝකයක් තියෙනවා නේද? මේක ඇතුළේ ලෝක හට ගැනීමේ මූල හේතුවක් තියෙනවා නේද? මේක ඇතුළතින්ම ලෝකේ නිරෝධයක් දැක ගන්න ලැබෙනවා නේද? මේක ඇතුළතින්ම ලෝක නිරෝධ උපායනම් වූ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්පූර්ණ කර ගන්න ලැබෙනවා නේද කියලා දැක ගන්න. මේ දේශනය පවත්වන උතුමාගේ හිත ඒක පෙර භවයේ අභිඥාලාභී ධ්‍යාන සමාපත්තිලාභී කෙනෙක් ලැබිනොත් එතුමාගේ හිත වහා සමාධිගත වුණා එයින් විපස්සනා ඥාන ලැබුණා ඒ විපස්සනා ඥාන තුලින් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මාර්ග ඵල පිළිවෙලින් ලැබිය යුතු සාන්ත නිර්වාණ ධාතුව සෝවාන් මාර්ග ඵලයෙන් ආબોධ කරගන්නවා මෙන්න මේක නිසා ලෝතර බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා දීර්ඝ කාලයක් වූ පාරමිතානුභව බලයෙන් ආબોධ කරගත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ උපනිශ්‍රේ වෙන වටිනා සූත්‍ර පාඩයක් මේ ඉදිරිපත් කරන්න යෙදුණා මේ ඉදිරිපත් කළ වචන පෙළ නැවත නැවත විග්‍රහ කරන්නට නම් දින ගණනාවක් අපට අවශ්‍ය වෙනවා නමුත් මේ අපේ බලාපොරොත්තු වීම යම් කිසි වුවන් ගමනාවක යතුරක් අතට ගත්තා දොර අරගන්න ඒ රුවන් ගබඩාවේ දොර අරගත්තන් පස්සේ අභ්‍යන්තරයේ තියෙන අනේකාකාර රංගුවන් දැක ගන්න පුළුවන් වගේ අපි මේ විදිහේ ධර්ම කතා තුලින් යතුරක් අතට අරගෙන මේ ස්කන්ධ කූඩුව තුල තියෙන අර ධර්ම භාණ්ඩාගාරේ රුවන් ගබඩා විරුද්ධ කළ බලමු එමගින් සත්‍ය බෝධිපාක්ෂණ මෙති මේ වටිනා අගනා රංගුවන් ලකු කරගෙන මේ බලාපොරොත්තු වන උසස් අධිගම ඥානයන් සාක්ෂාත් කරගන්නට ප්‍රාර්ථනා පිහිටුවා ගන්න. දැන් බලාපොරොත්තු වලට වැඩි වේලාවක් ඉන්නතුන් වාග්දේලා තන්පත්තිය ගත කරනවා. පැයකුත් විනාඩි 10යි. මේ කාලය තුල අන්විත නොවි මේ ධම්ම කතාවට සවන් දීමෙන් අර ධර්ම ශ්‍රවණමය කුසලයේ සම්පූර්ණයි. ධර්ම දේශනාමය කුසලයේ අපට සම්පූර්ණයි. මේ කුසලයේ තුලින් සෝමනස සහගත වූ හෝ උපේක්ෂා සහගත වූ හෝ ඥාන සංප්‍රයුක්ත අසංකාරික හෝ සසංකාරික කුසලසිත පහළ මේ ධර්ම කොටස වැටේනවා නම් සෝමනස සහගත කුසලසිත පහළ වැටීමේ අපහසුතාවන් ඇති අවස්ථාව උපේක්ෂා සහගත කුසලජවන් පහළ වෙනවා නමුත් මේ ධර්ම කතාවක් නේද කියන ආකෝදයෙන් අහනකොට ඥාන සංප්‍රයුක්තය ඒ වගේම එපා වීමක් නැතුව අහනකොට සංස්කාරික වෙනවා එපා වෙමි අහුවාන සසංකාරික වෙනවා. ඒකෝට මේ මේ කුසල චිත්ත පරම්පරාව තුළ සම්පති සැප ලැබීමේ ශක්තිය තියෙනවා. චක්‍රවර්ති සැප. සගින ලෝකයේ සැප ලැබීමේ ශක්තිය තියෙනවා. බබලවයාමේ උපනිශ්‍රේ ශක්තියක් මෙහි තුල තියෙනවා. නමුත් අපි දන්නවා ඒ සියල්ලම නුජ්ජන පනුජ්ජනට්ඨේන ලෝකම් කියන මේ தත්ත්වයටපත් වෙනවා. එනිසා අපි මේ කියන අවියකේ පටන් භාග්‍රේ දක්වා තුන් ලෝක භාගයේ තියෙන මොනම ලෝකයක්වත් හිතන්නේ කතන්නේ නැතුව මේ සිද්ධ කරගත්ත ප්‍රමාණ කරන යටි කුසල ජවන් චිත්ත පරම්පරාවේ ධර්ම ශක්තිය ලෝකෙන් ඉතුරු වුණා වූ ලෝකෝත්තර අමා මහ නිවන් සෝ පිණිසම හේතු වාසනා වේවා ආඥානිස්ථාන පිහිටුවා ගන්නවා